චූල සාරෝපම සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ අතකෝ පිංගල පොච්චෝ බ්‍රාහ්මනෝ යේන භගවා තේන උපසංඛමි උපසංඛමෙත්වා භගවතා සද්ධෙන් සම්මෝදේ සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නෝ කෝ පිංගල කොච්චෝ බ්‍රාහ්මනෝ භගවන්තං ඒතද වෝච යේනේ භෝගෝතම සමන බ්‍රාහ්මනා සංඝිනෝ ගනිනෝ ගනා සරියා ඥාතා යසස්සිනෝ තිත්ථ කරා සාදු සම්මතා බහුජනස්ස සේයතිදං පූරණෝ කස්සපෝ මක්ඛලේ ගෝසාලෝ අජිතෝ කේසකම්බලෝ පකුදෝ කච්ඡායනෝ සංජයෝ බෙල්ලට්ටි පුත්තෝ නිගණ්ඨෝ නාථ පුත්තෝ සම්බේතේ සකාය පටිඤ්ඤාය අබ්බඤ්ඤංසු සම්බේවනාබ්බඤ්ඤංසු උදාහු ඒකච්ඡේ අබ්බඤ්ඤංසු ඒකච්ඡේ නාබ්බඤ්ඤංසෝති අලම්බ්‍රාක්මන තික්ඛාසේ තං සබ්බේ තේ සඛාය පටිඤ්ඤාය අබ්බඤ්ඤංසු සබ්බේව නාබ්බඤ්ඤංසු උදාහු ඒකච්ඡේ අබ්බඤ්ඤංසු ඒකච්ඡේ නාබ්බඤ්ඤංසෝති ධම්මන්තේ බ්‍රාහ්මන දේශිස්සාමේ සංසුනාහි සාදුඛං මනසිකරෝහි වාසිස්සාමේ තේ එවං භෝති කෝ පිංගල කොච්චෝ බ්‍රාහ්මනෝ භගවතෝ පච්චස්සෝසි භගවා ඒ සදවෝච සේයතා විබ්‍රාහ්මන පුරිසෝ සාරත්තිකෝ සාර ගවේසේ සාර පරියේෂණං චරමානෝ මහතෝ රුක්ඛස්ස තෙච්ඡතෝ සාරවතෝ අතික්ඛම්මේව සාරං අතික්ඛම්ම පෙග්ගොම් අතික්ඛම්ම පචං අතික්ඛම්ම පපටිකම් ශාඛාඵලා සංඛේත්වා ආදාය පක්ඛමෙය්‍ය සාරන්ති මඤ්ඤමානෝ තමේනං චක්කුමා පුරිසෝ දිස්වා එවං වදෙය්‍ය නවතායන් බවං පුරිසෝ අඤ්ඤාසේ සාරං न අඤ්ඤාසි පෙග්ගොන් න අඤ්ඤාසේ තචං න අඤ්ඤාසි පපටිකම් න අඤ්ඤාසේ සාපහා පලාසං තථාහයම් බවං පුරිසෝ සාරත්තිකෝ සාරගවේසී සාර පරියේෂණං කරමානෝ මහතෝ රුක්ඛස්ස තෙච්ඡතෝ සාරවතෝ අතික්ඛම්මේව සාරං අතික්ඛම්ම පෙග්ගොන් අතික්ඛම්ම තචං අතික්ඛම්ම පපටිඛං සාඛා පලා සංඛ්‍යත්වා ආදාය පක්ඛන්තෝ සාරන්ති මඤ්ඤමානෝ යං චස්ස සාරේන සාරකරණීයං තං චස්ස අත්ථං නානු භවිස්සති තී සේයතාපේ වාපන බ්‍රාහ්මන පුරිසෝ සාරත්තිකෝ සාරගවේසී සාරපරියේෂණං චරමානෝ මහතෝ රුක්ඛස්ස තෙට්ඨතෝ සාරවතෝ අතික්ඛම්මේව සාරං අතික්ඛම්ම පෙග්ගොම් අතික්ඛම්ම තචම් පපටිකං චෙත්වා ආදාය පක්ඛමෙය්‍ය සාරන්තේ මඤ්ඤමානෝ තමේනං චක්කුමා කුරිසෝ දිස්වා එවං වදෙය්‍ය නවතායන් භවං පුරිසෝ අඤ්ඤාසි සාරං න අඤ්ඤාසි පෙග්ගොං න අඤ්ඤාසේ තචං න අඤ්ඤාසි පපටිකං න අඤ්ඤාසේ සාකහපලාසං තථාහයන් භවං පුරිසෝ සාරත්තිකෝ සාරගවේසී සාරපරියේෂණං චරමානෝ මහතෝ රුක්ඛස්ස සෙච්ඡතෝ සාරවතෝ අතික්ඛම්මේව සාරං අතික්ඛම්ම පෙග්ගොන් අතික්ඛම්ම තචම් පාපටිකං චෙත්වා ආදාය පක්ඛන්තෝ සාරන්ති මඤ්ඤමානෝ යංචස්ස සාරේන සාරකරණේයං තංචස්ස අත්තං නානෝ භවිස්සති තේ සේයථාපි වාපන බ්‍රාහ්මන පුරිසෝ සාරත්තිකෝ සාර ගවේෂී සාරපරියේසනං චරමානෝ මහතෝ රුක්ඛස්ස තිට්ඨතෝ සාරවතෝ අතික්ඛම්මේව සාරං අතික්ඛම්මතෙග්ගොං තචංචත්වා ආදාය පක්ඛමේය සාරන්ති මඤ්ඤමානෝ තමේනං චක්කුමා පුරිසෝ දිස්වා එවං වදෙය්‍ය නබසායන් බවං පුරිසෝ අඤ්ඤාසි සාරං න අඤ්ඤාසි පෙග්ගොං න අඤ්ඤාසි තචම් න අඤ්ඤාසි පපටිකං න අඤ්ඤාසි සාඛා පලාසං තථාහයන් බවං පුරිසෝ සාරත්තිකෝ සාරගවේසී සාරපරියේෂණං කරමානෝ මහතෝ රුක්ඛස්ස තිට්ඨතෝ සාරවතෝ අතික්ඛම්මේව සාරං අතික්ඛම්ම පෙග්ගොං තචං චත්වා ආදාය පක්ඛන්තෝ සාරන්තේ මඤ්ඤමානෝ යංචස්ස සාරේන සාර කරණීයං තංචස්ස අත්තං නානු භවිස්සති තේ සේයතාපිවාපන බ්‍රාහ්මන පුරිසෝ සාරත්තිකෝ සාරගවේසී සාරපරියේෂණං චරමානෝ මහතෝ රුක්ඛස්ස තිට්ඨතෝ සාරවතෝ අතික්ඛම්මේව සාරං තෙග්ගොංචෙත්වා ආදාය පක්ඛමෙය්‍ය සාරන්තේ මඤ්ඤමානෝ තමේනං චක්කුමා පුරිසෝ දිස්වා එවං වදෙය්‍ය නවතායන් බවං පුරිසෝ අඤ්ඤාසි සාරම් න අඤ්ඤාසි පෙග්ගොං න අඤ්ඤාසේ තසං න අඤ්ඤාසි පපටිකං න අඤ්ඤාසේ සාඛා කලාසං තතහයන් බවං පුරිසෝ සාරත්තිකෝ සාරගවේෂේ සාරපරියේ සනං චරමානෝ මහතෝ රුක්ඛස්ස තෙච්ඡතෝ සාරවතෝ අතෙක්ඛම්මේව සාරං පෙග්ගොං චත්වා ආදාය පක්ඛන්තෝ සාරන්තේ මඤ්ඤමානෝ යංචස්ස සාරේන සාරකරණේයං සංචස්ස අත්තං නානෝ භවිස්සති තේ සේයතාපි වාපන බ්‍රාහ්මන පුරිසෝ සාරත්තිකෝ සාරගවේති සාරපරියේෂණං චරමානෝ මහතෝ රුක්ඛස්ස තිට්ඨතෝ සාරවතෝ සාරඤ්ඤේව චත්වා ආදාය පක්කමෙය්‍ය සාරන්තේ ඥානමානෝ තමේනං චක්කුමා පුරිසෝ දිස්වා එවං වදෙය්‍ය අඤ්ඤාසි වතායන් බවං පුරිසෝ සාරං අඤ්ඤාසි පෙග්ගොං අඤ්ඤාසේ තචං අඤ්ඤාසි පපටිකං අඤ්ඤාසේ සාකහා පලාසං තථාහයම් බවම් පුරිසෝ සාරත්තිකෝ සාරගවේසේ සාරපරියේසනං චරමානෝ මහතෝ රුක්ඛස්ස තිච්ඡතෝ සාරවතෝ සාරඤ්ඤේව චෙත්වා ආදාය පක්ඛන්තෝ සාරන්තේ ජායමානෝ යංචස්ස සාරේන සාරකරණී යං සංචස්ස අත්ථං අනුභවිස්සති තී ඒවමේව කෝ බ්‍රාහ්මන ඉදේ කච්චෝ පුද්ගලෝ සද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති ඕතින්නෝ හි ජාතියා ජරා මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි දුක්ඛෝතින්නෝ දුක්ඛ පරේතෝ අත්තේවනාම ඉමස්ස කේවලස්ස දුක්ඛඛණ්ඩස්ස අන්තකිරියා පඤ්ඤායේතාති සෝ එවං පබ්බජිතෝ සමානෝ ලාභසක්ඛාරති ලෝකං අබිනිබ්බස්තේති සෝතේන ලාභසක්ඛාරති ලෝකේන අත්තමනෝ හෝතේ පරිපුන්න සංකප්පෝ සෝතේන ලාභ සක්ඛාර සිලෝකේන අත්ථානුක්ඛංසේති පරං වම්බේති අහම්පේ ලාභේ සිලෝකවා ඉමේ පනඤ්ඤේ බෙක්ඛෝ අප්පඤ්ඤාතා අප්පේ සක්ඛාති ලාභ සක්ඛාර සිලෝකේන ච යේ අඤ්ඤේ ධම්මා උත්තරිතරාච පනේතතරාච තේසං ධම්මානං සච්චි කිරියාය न छन्दम् जनेति न वायमते ඕලීන වුත්තිකෝච හෝති සාතරලිකෝ සේයතාපි පුරිසෝ බ්‍රාහ්මන පුරිසෝ සාරත්තිකෝ සාරගවේසේ සාරපරියේසනං චරමානෝ මහතෝ රුක්ඛස්ස තිට්ඨතෝ සාරවතෝ අතික්ඛම්මේව සාරම් අතික්ඛම්ම පෙග්ගුං අතික්ඛම්ම තචම් නතෙක්ඛම්ම පපටිඛං සාඛා පලා සංචෙත්වා ආදාය පක්ඛන්තෝ සාරන්තේ මඤ්ඤමානෝ යඤ්ඤස්ස සාරේන සාරකරණීයං සංචස්ස අත්ථං නානෝ භවිස්සති තතෝප මාහං බ්‍රාහ්මන ඉමං පුග්ගලං වදාමි ඉදපන බ්‍රාහ්මන ඒකච්චෝ පුද්ගලෝ සද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති ඕතින්නෝම් හි ජාතියා ජරා මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි දුක්ඛෝත්තින්නෝ දුක්ඛ පරේතෝ අපේව නාම ඉමස්ස කේවලස්ස දුක්ඛඛණ්ඩස්ස අන්තකිරියා පඤ්ඤායේ තාති සෝ එවං පබ්බජිතෝ සමානෝ ලාභ සක්කාර සිලෝකං අබිනිබ්බතේති සෝතේන ලාභ සක්කාර සිලෝකේන න අත්ථමනෝ හෝති න පරිපුන්න සංකප්පෝ සෝතේන ලාභ සක්කාර සිලෝකේන න අත්තානුක්ඛංසේති න පරවම්බේති ලාභ සක්කාර සිලෝකේන ච යේ අඤ්ඤේ ධම්මා උත්තරිතරාච පනේතතරාච තේසං ධම්මානං සච්චේ කිරියාය ඡන්දං ජනේති වායමති අනෝලේන වොත්තිකෝච හෝති අසාතලිකෝ සෝ සීල සම්පදං ආරාධේති සෝථාය සීල සම්පදාය අත්ත මනෝ හෝති පරිපුන්න සංකප්පෝ සෝත්ථාය සීල සම්පදාය අත්තානුක්ඛංසේතේ පරවම්බේති අහම් මස්මේ සීලවා කල්යාණ ධම්මෝ ඉමේ පනඤ්ඤේ බෙක්ඛෝ දුස්සීලා පාප ධම්මාතේ සීල සම්පදායච යේ අඤ්ඤේ ධම්මා උත්තරිතරාච පනේතතරාච තේසං ධම්මානං සච්චි කිරියාය න චන්දං ජනේතින වායමති ඕලේන වොත්තිකෝච හෝති සාතලිකෝ සේයතාපිසෝ බ්‍රාහ්මන පුරිසෝ සාරත්තිකෝ සාරගවේසේ සාරපරියේසනං කරමානෝ මහතෝ රුක්ඛස්ස තිච්ඡතෝ සාරවතෝ අතික්ඛම්මේව සාරං අතික්ඛම්ම පෙග්ගොං අතික්ඛම්ම තචං පපටිකං චෙත්වා ආදාය පක්ඛන්තෝ සාරන්ති මඤ්ඤමානෝ යංචස්ස සාරේන සාරකරණීයං සංචස්ස අත්ථං නානෝ භවිස්සති තතෝපමාහම් බ්‍රාහ්මන ඉමං පුග්ගලං වදාමි ඉදපන බ්‍රාහ්මන ඒකච්චෝ පුද්ගලෝ සද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති ඕතින්නෝ හිජාසියා ජරා මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි දුක්ඛෝ තින්නෝ දුක්ඛ පරේතෝ අප්පේවනාම ඉමස්ස කේවලස්ස දුක්ඛඛණ්ඩස්ස අන්තකිරියා පඤ්ඤායේ තාති සෝ එවං කබ්බජිතෝ සමානෝ ලාභ සක්කාර සිලෝකං අබිනිබ්බත්තේති සෝතේන ලාභ සක්කාර සිලෝකේන න අත්තමනෝ හෝතේන පරිපුන්න සංකප්පෝ සෝතේන ලාභ සක්කාර සිලෝකේන න අත්තානොක්ඛංසේති න පරං වම්බේති ලාභ සක්කාර සිලෝකේන ච ඒ අඤ්ඤේ ධම්මා උත්තරිතරාච පනේතතරාච තේසං ධම්මානං සච්චේ කිරියාය චන්දං ජනේති වායමති අනෝලේන බුද්ධි කෝච හෝති අසාස නිකෝ සෝ සීල සම්පදං ආරාදේති සෝත්ථාය සීල සම්පදාය අත්තමනෝ හෝති නෝච කෝ පරිපොන්න සංකප්පෝ සෝතාය සීල සම්පදාය න අත්තං නෝ කංසේති න පරං වම්බේති සීල සම්පදාය ච යේ අඤ්ඤේ ධම්මා උත්තරිතරා ච පනේතරා ච තේ සම් ධම්මානං සච්චි කිරියාය චන්දං ජනේති වායමති අනෝලේන උත්තිකෝච හෝති අසාතනිකෝ සෝ සමාධේ සම්පදං ආරාධේති සෝතාය සමාධි සම්පදාය අත්තමනෝ හෝති පරිපුන්න සංකප්පෝ සෝතාය සමාධි සම්පදාය අත්ථානුක්ඛන්සේති පරං වම්බේති අහමස්මි සමාහිතෝ ඒකග්ගචිත්තෝ ඉමේ පනන්නේ බික්ඛෝ අසමාහිතා බිබ්බන්ත චිත්තාති සමාධි සම්පදායච යේ අඤ්ඤේ ධම්මා උත්තරිතරාච පනේතතරාච තේසං ධම්මානං සච්චේ කිරියාය නචන්දං ජනේති නවායමති ඕලීන බුද්ධිකෝච හෝති සාතලිකෝ සේයතාපිසෝ බ්‍රාහ්මන පුරිසෝ සාරත්තිකෝ සාරදවේසේ සාරපරියේසනං කරමානෝ මහතෝ රුක්ඛස්ස තිට්ඨතෝ සාරවතෝ අතික්ඛම්මේව සාරං අතික්ඛම්ම පෙග්ගොන් තචං චෙත්වා ආදාය පක්ඛන්තෝ සාරන්ති මඤ්ඤමානෝ යංචස්ස සාරේන සාරකරණීයං තංචස්ස අත්ථං නානුභවිස්සති තතෝපමාහම් බ්‍රාහ්මන ඉමං පුග්ගලං වදාමි ඉදකන බ්‍රාහ්මන ඒකච්ඡෝ පුද්ගලෝ සද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති ඕසින්නෝ හිජාසියා ජරා මරණේන ශෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි දුක්ඛෝ තින්නෝ දුක්ඛ පරේතෝ අප්පේවනාම ඉමස්ස කේමනස්ස දුක්ඛඛණ්ඩස්ස අන්තකිරියා පඤ්ඤායේ ථාති සෝ එවං කබ්බජිතෝ සමානෝ ලාභ සක්කාර සිලෝකං අබිනිබ්බස්සේති සෝතේන ලාභ සක්කාර සිලෝකේන න අත්තමනෝ හෝති න පරිපුන්න සංකප්පෝ සෝතේන ලාභ සක්කාර සිලෝකේන න අත්තානුක්ඛංසේති න පරං වම්බේති ලාභ සක්කාර සිලෝකේනච ඒ අඤ්ඤේ ධම්මා උත්තරිතරාච පනේතතරාච තේ සම්ධම්මානම් සච්චේ කිරියාය ඡන්දං ජනේති වායමති අනෝලීන උත්තිකෝච හෝති අසාතලිකෝ සෝ සීල සම්පදං ආරාදේති සෝතාය සීල සම්පදාය අත්තමනෝ හෝති නෝචකෝ පරිපූර්ණ සංකප්පෝ සෝතාය සීල සම්පදාය න අස්සානුක්ඛංසේතේන පරං වම්බෙහෙති සීල සම්පදාය ච යේ අඤ්ඤේ ධම්මා උත්තරිතරාච පනේතරාච තේසං ධම්මානං සච්ච කිරියාය චන්දං ජනේති වායමතේ අනෝලේන වුත්තිකෝච හෝති අසාතනිකෝ සෝ සමාධි සම්පදං ආරාධේති සෝත්ථාය සමාධි සම්පදාය අත්තමනෝ හෝති නොච කෝ පරිපුන්න සංකප්පෝ සෝත්ථාය සමාධි සම්පදාය න අත්ථානොක්ඛංසේති න පරං වම්බෙහෙති සමාධේ සම්පදාය ච ඒ අඤ්ඤේ ධම්මා උත්තරිතරාච කනේතතරාච තේසං ධම්මානං සච්චිකිරියාය චන්දං ජනේති වායමති අනෝලීන උත්තිකෝජ හෝති අසාතහලිකෝ සෝ ඥාන දස්සනං ආරාධේති සෝතේන ඥාන දස්සනේන අත්තමනෝ හෝති පරිපුන්න සංකප්පෝ සෝතේන ඥාන දස්සනේන අත්තානුක්ඛංසේති පරං වම්බේති අහමස්මේ ඥානං පස්සං විහෙරාමේ ඉමේ පරඤ්ඤේ බික්ඛෝ අජානං අපස්සං විහෙරන්තේ තේ ඥාන දස්සනේන ච ඒ අඤ්ඤේ ධම්මා උත්තරිතරාච පනේතතරාච තේ සම් ධම්මානං සච්ච කිරියාය න ඡන්දං ජනේති න වායමතේ ඕලේන වොත්තිකෝච හෝති සාතහලිකෝ සේයතාපිසෝ බ්‍රාහ්මණ පුරිසෝ සාරත්තිකෝ සාරගවේසේ සාර පරිවේසනං චරමානෝ මහතෝ රුක්ඛස්ස තිට්ඨතෝ සාරවතෝ අතික්කම්මේව සාරං තෙග්ගොන් චත්වා ආදාය පක්ඛන්තෝ සාරන්තේ මඤ්ඤමානෝ යංචස්ස සාරේන සාරකරණීයං තංචස්ස අත්තං නානෝ භවිස්සති තතෝපමාහම් බ්‍රාහ්මන ඉමං පුග්ගලං වදාමි ඉද පන බ්‍රාහ්මන ඒකච්චෝ පුග්ගලෝ සද්දා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති ඕතින්නෝම්හි ජාතියා ජරා මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි දුක්ඛෝතින්නෝ දුක්ඛ පරේතෝ අප්පේවනාම ඉමස්ස කේවලස්ස දුක්ඛඛන්දස්ස අත්තකිරියා පඤ්ඤායේතාති සෝ එවං කබ්බජිතෝ සමානෝ ලාභසක්ඛාර සිලෝකං අබිනිබ්බත්තේති සෝතේන ලාභසක්ඛාර සිලෝකේන න අත්තමනෝ හෝති න පරිපුන්න සංකප්පෝ සෝතේන ලාභසක්ඛාර සිලෝකේන න අත්තානුක්ඛංසේති න පරං වම්බේති ලාභ සක්කාරසි ලෝකේන ච යේ අඤ්ඤේ ධම්මා උත්තරිතරාච අනේතතරාච තේ සම් ධම්මානං සච්චේ කිරියාය චන්දං ජනේතේ වායමති අනෝලේන වුත්ති කෝච හෝති අසාතලිකෝ සෝ සීල සම්පදං ආරාධේති සෝතාය සීල සම්පදාය අත්තමනෝ හෝති නෝචකෝ පරිපොන්න සංඛප්පෝ සෝතාය සීල සම්පදාය න අත්ථානුක්ඛංසේති න පරං වම්බෙහෙති සීල සම්පදායච යේ අඤ්ඤේ ධම්මා උත්තරිතරාච පනේතතරාච තේසං ධම්මානං සච්චේ කිරියාය සම්දං ජනේති වායමති අනෝලේන උත්තිකෝච හෝති අසාත ලිකෝ සෝ සමාධි සම්පදං ආරාධේති සෝතාය සමාධි සම්පදාය අත්තමනෝ හෝති නෝචකෝ පරිපුන්න සංකප්පෝ සෝතාය සමාධි සම්පදාය න අත්තානුක්ඛංසේති න පරං වම්බේති සමාධේ සම්පදායච යේ අඤ්ඤේ ධම්මා උත්තරිතරාච පනේතතරාච තේසං ධම්මානං සච්චි කිරියාය චන්දං ජනේතේ වායමති අනෝලේන බුද්ධිකෝච හෝති අසාතහලිකෝ සෝ ඥාන දස්සනං ආරාධේති සෝතේන ඥාන දස්සනේන අත්තමනෝ හෝති නොචකෝ පරිපුන්න සංඛප්පෝ සෝතේන ඥානදස්සනේන න අත්තානුක්ඛංසේති න පරං වම්බේති ඥානදස්සනේන ච යේ අඤ්ඤේ ධම්මා උත්තරිතරාච පනේතතරාච තේසං ධම්මානං සච්චේ කිරියාය චන්දං ජනේති වායමති අනෝලීන වුත්තිකෝච හෝති අසාතලිකෝච කතමේච බ්‍රාහ්මන ධම්මා ඥාන දස්සනේන උත්තරිතරාච කනේතතරාච ඉද බ්‍රාහ්මන බික්ඛෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිතාරම් විවේකජම් පේති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති අයම්පි කෝ බ්‍රාහ්මන ධම්මෝ ඥානදස්සනේන උත්තරිතරෝච පනේතතරෝච පුනච පරම් බ්‍රාහ්මන බික්ඛෝ විතක්ක ਵਿਚාරාණං වෝපසමා අජ්ජත්සං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං තේති සුඛං ဒ ුතිය ඥානං උපසම්පජ්ජ විහෙරති අයම්සිකෝ බ්‍රාහ්මන ධම්මෝ ඥානදස්සනේන උත්තරිතරෝච පනේතතරෝච පුනච පරම් බ්‍රාහ්මන බික්ඛෝ පීතියාච විරාගා උපේක්ඛකෝච විහෙරති සතෝච සම්පජානෝ සුඛංච කායේන පරිසංවේදේති යම් සංහරියා ආචික්ඛන්ති උපේක්ඛකෝච සතිමා සුඛ විහාරේති තතියං ජහනං උපසම්පජ්ජ විහෙරති අයම්පිකෝ බ්‍රාහ්මන ධම්මෝ ඥාන දස්සනේන උත්තරිතරෝච කනේතතරෝච පුනච පරම් බ්‍රාහ්මන භික්ඛෝ සුඛස්සච පහානා දුක්ඛස්සච පහානා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථංගමා අදුක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුත්තං ජහනම් උපසම්පජ්ජ විහෙරතේ අයම්පි කෝමරාක්මන ධම්මෝ ඥාන දස්සනේන උත්තරිතරෝච පනේතතරෝච පුනච පරම් බ්‍රාහ්මන බික්ඛෝ සබ්බසෝ රූප සංඥානං සමතික්ඛමා පටිඝ සංඥානං අත්ථංගමා නානත් සංඥානානං අමනසිකාරා අනන්තෝ ආකාශෝති ආකාසානං ඡායතනං උපසම්පජ්ජ විහෙරතේ අයම්පි කෝ බ්‍රාහ්මන ධම්මෝ ඥාන දස්සනේන උත්තරිතරෝච පනේතතරෝච පුනච පරම් බ්‍රාහ්මන බික්ඛෝ සම්බසෝ ආකාසානං ඡායතනං සමතෙක්ඛම්ම අනන්තං විඥානන්ති විඥානං ඡායතනං උපසම්පජ්ජ විහෙරති අයම්පි කෝ බ්‍රාහ්මන ධම්මෝ ඥාන දස්සනේන උත්තරිතරෝච පනේතතරෝච පුනච පරම් බ්‍රාහ්මන බික්ඛෝ සබ්බසෝ විඥානං ඡායතනං සමතික්ඛම්ම නත්ථේ කෙන්චේතේ ආකින් සංඥායතනං උපසම්පජ්ජ විහෙරති අයම්පි කෝ බ්‍රාහ්මන ධම්මෝ ඥාන දස්සනේන උත්තරිතරෝච පනේතතරෝච පුනච පරම් බ්‍රාහ්මන බික්ඛෝ සබ්බසෝ ආකින්චඤ්ඤායතනම් සමතික්කම්ම නේව සංඥානා සංඥායතනං උපසම්පජ්ජ විහෙරති අයම්පිකෝ බ්‍රාහ්මන ධම්මෝ ඥාන දස්සනේන උත්තරිතරෝච පනේතතරෝච පුනච පරම් බ්‍රාහ්මන බික්ඛෝ සබ්බසෝ නේව සංඥානා සංඥායතනං සමතික්ඛම්ම සංඥා වේදහිත නිරෝධං උපසම්පජ්ජ විහෙරති පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛිනා හොಂತಿ අයම්පි කෝමරාක්මන ධම්මෝ ඥාන දස්සනේන උත්තරිතරෝච පනේතතරෝච ඉමේ කෝ බ්‍රාහ්මන ධම්මා ඥාන දස්සනේන උත්තරිතරාච පනේතතරාච සේයතාපි සෝ බ්‍රාහ්මන පුරිසෝ සාරත්තිකෝ සාරගවේසි සාරපරියේසනං කරමානෝ මහතෝ රුක්ඛස්ස තිට්ඨතෝ සාරවතෝ සාරඤ්ඤේව චෙත්වා ආදාය පක්ඛන්තෝ සාරන්තේ ජානමානෝ යංචස්ස සාරේන සාරකරණීයන් පංචස්ස අත්හං අනුභවිස්සති තතෝපමාහං බ්‍රාහ්මන ඉමං පුද්ගලං වදාමි ඉතිකෝ බ්‍රාහ්මන නයිදම් බ්‍රහ්මචර්යං ලාභසක්කාර සිලෝ කානිසංසං න සීල සම්පදානේ සංසං න සමාධේ සම්පදානි සංසං න ඥාන දස්සනානි සංසං යාචකෝ අයම් බ්‍රාහ්මන අකුප්පා චේතෝ විමුක්තේ ඒ සදත්තමිදම් බ්‍රාහ්මන බ්‍රහ්මචරියම් ඒ සංසාරං ඒ සංපරියෝසානන්ති එවං බුත්තේ සිංගල කොච්චෝ බ්‍රාහ්මනෝ භගවන්තං ඒ තදවෝච අබෙක්ඛන්තං භෝගෝතම අබෙක්ඛන්තං භෝගෝතම තේයතාසේ භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජය පටිච්ඡන්නං වා විවරෙය්‍ය මෝල්හස්සවා මග්ගං ආචික්කෙය්‍ය අන්ධකාරේ වා තේල පඤ්ඤෝ තන්ධාරෙය්‍ය චක්ඛෝ මන්තෝ රූපානි දක්ඛෙන්ති ඒවමේවන් බොහෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝ පකාසිතෝ ඒසාහං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකං මම් බවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතන්ති චූල සාරෝපම සුත්තං දසමම් ඕපම්ම වග්ගෝ තතියෝ තස්ස වග්ගස්ස උද්දානම් මෝලිය පග්ගුණ රෙට්ඨච නාමෝ අන්ධ වනේ කති පුන්න නිවාපාම් රාසිකනේරු මහා ගජනාමා සාරූපමෝ පුන පිංගල කොච්චෝ ඒස වරෝ ඨපිතෝ අසමෝයං චාරුතරෝ තතියෝ වර වග්ගෝති